පෙරවන් සරණයි හැම දිනාටම අද දවසේ අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි ගොඩක් සතුටු වෙනවා අද ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ම සම්බන්ධ වෙනවා අපේ අනුරුද්ධාම ගුරු ඒ වගේම සදහම් සෙවන අනුශාසක අපේ අරිය විමල ආමුදුරු ඒ වගේම අරණදම්ම ආමුදුරු ඒ වගේම විහාර හේනේ අපේ හාමුදුරුවෝ මේ විදිහට ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ම අද දවසේ සම්බන්ධ වෙනවා. උන්වහන්සේලා සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේලා අද ධර්ම සාකච්ඡාවට බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා. ඒ වගේම සුපුරුදු පරිදි සහසම්බන්ධ වෙන සියලුම පින්වතුන්ට පිරිවසන්න ප්‍රාර්ථනා කරමින් අද දවසේත් අපි ධර්ම දේශනාව සහ සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි සති 7ක් මුළුල්ලේම කතා කළේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව. එතකොට මේ වන විට අපි වීරය ඊළඟට සතිය සමාධිය කියන මේ කාරණා අපි සාකච්ඡා කරලා නිමාවටපත් කළා. අද දවසේ අලුතෙන් සම්බන්ධ වෙන පින්වත්තුන්ගේ දැනගැනීම පිණිස අපි සිහිපත් කළොත් බෝධිපාක්ෂික ධර්ම 37 කරුණ වශයෙන් 37ක් හැටියට දක්වලා තිබුණත් ධර්ම වශයෙන් පරමාර්ථ ධර්ම වශයෙන් එහි පවතින්නේ ධර්ම 14ක් පමණයි. ඒට හේතුව තමයි වීර්‍ය චෛතසිකය බෝධිපාක්ෂික ධර්ම හැටියට අවස්ථා 9ක යෙදෙනවා. ඒ අවස්ථා 9ක යෙදෙන්නේ එක් එක් කෘත්‍යයන් සිදු කරමින්. ඒ වගේම සති චෛතසිකය අවස්ථා 8කදී යෙදෙනවා. සමාධි චෛතසිකය එහෙම නැත්නම් ඒකග්ගතා චෛතසිකය අවස්ථා 4ක යෙදෙනවා. ප්‍රඥා චෛතසිකය අවස්ථා 5ක යෙදෙනවා. සද්ධා චෛතසිකය අවස්ථා 2ක යෙදෙනවා. මේ විදිහට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්ම පහ බහුලව යෙදෙන නිසා අවශේෂ ධර්ම එක් එක් අවස්ථාවල යෙදෙමින් ධර්ම වශයෙන් 14ක් තමයි එහි අන්තර්ගත වෙන්නේ. එතකොට යෙදෙන අවස්ථා වාර ගන්න එක්කලා තමයි බෝධිපාක්ෂික ධර්ම 37ක් වෙන්නේ. එතකොට බෝධිපාක්ෂික ධර්ම 37 හැටියට අපි සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන ආදී වශයෙන් ඒ සාමාන්‍යයෙන් විග්‍රහ කරන ක්‍රමය වෙනුවට අපි මේ ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා කරන්න ආරම්භ කළේ අර බහුලව යෙදෙන ධර්ම මුලින් කතා බහ කළේ අපි පැහැදිලි කරගන්න. ඒ අනුව වීර්‍ය අවස්ථා 9 කේදෙන ආකාරය අපි මුල් සතිවල කතා බහ කළා. ඊට පස්සේ සතිය සතිචෛතසිකයේ අවස්ථා 8ක යෙදෙන ආකාරය අපි කතා බහ කළා. එහිදී ගාක් වටිනා කාරණා අපිට මතු කරගන්නට පුළුවන් වුණා. හැම දිනාටම ප්‍රයෝජනවත් වෙන කරුණු. ඒ වගේම ඒකග්ගත චෛතසිකය අවස්ථා 4ක යෙදෙන්නේ කොහොමද? කවර ගුණාංග වලින්ද ඒකග්ගතාවය කියලා කියන්නේ කුමක්ද? ඒක අපි හඳුනාගන්නේ කොහොමද ඒ චෛතසිකය? ඒක දියුණු කරන්නේ කොහොමද? ආදී කරුණු අපි පසුගිය සතිවල සාකච්ඡා කළා. අද දවසේ අපිට සාකච්ඡා කරන්නට පැහැදිලි කරගන්නට නියමිතව තියෙන ප්‍රඥා චෛතසිකය. ප්‍රඥා චෛතසිකය බෝධිපාක්ෂික ධර්ම හැටියට අවස්ථා පහක යෙදෙනවා. ඒ තමයි ඉද්ධිපාද ධර්ම හැටියට ඡන්ද චිත්ත විරිය විමංශා කියන තැන හතර වෙනුවට යෙදෙන විමංශා ඉද්ධිපාදයේ හැටියට දක්වන්නේ ප්‍රඥා චෛතසිකය. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම කතාවේදී සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ප්‍රඥා ඉන්ද්‍රිය හැටියට දක්වන්නේ ප්‍රඥා චෛතසිකය. ඊළඟට බල අතර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වශයෙන් පස් වෙනුවට ප්‍රඥා බලය හැටියට දක්වන්නේ ප්‍රඥා චෛතසික. ඊළඟට බොජ්ජංග ධර්මයක් හැටියට දෙවැනි බොජ්ජංගයේ හැටියට ධම්මවිචය සම්බොජ්ජංගයේ හැටියට දැක්වෙන්නේ ප්‍රඥා චෛතසික. ඊළඟට මාර්ගාංග ධර්මයක් හැටියට සම්මා දිට්ඨි වශයෙන් දැක්වෙන්නේ ප්‍රඥා චෛතසික. මෙන්න මේ විදිහට අවස්ථා පහකදී ප්‍රඥා චෛතසික බෝධිපාක්ෂික ධර්මයක් හැටියට එදෙනවා. එතකොට පැහැදිලි කරගත්තා බෝධිපාක්ෂික කියන්නේ බෝධි කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා පක්ෂපාත ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන කරුණු තමයි බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. එතකොට ප්‍රඥාව අවස්ථා පහකදීම මේ බෝධියට චතුරාර්ය සත්‍ය අවබෝධයට පක්ෂපාතීව ක්‍රියාත්මක වෙන අවස්ථා පහක. එහි පළමු අවස්ථාව තමයි ඉද්ධිපාද ධර්මයක් හැටියට. එතකොට අපි වීරය ගැන කතා කරද්දී විරිය ඉද්ධිපාද ධර්මයක් හැටියට කොහොමද යෙදෙන්නේ කියලා යම් කිසි පැහැදිලි කිරීමක් සිදු කළා. නමුත් අද අපි මේ කතා කරන්නේ ප්‍රඥාව ගැනයි. ඒතර ප්‍රඥාව ඉද්ධිපාදයක් හැටියට යෙදෙන්නේ විමර්ශා ඉද්ධිපාදයේ හැටියට. ඉතින් විමර්ශා කියලා කියන්නේම විමසන ගතිය. ධර්මයන් විමසා බලන ගතිය. ඉතින් ඒ නිසා අපට හිතුණා මේ මූලික වශයෙන් ඉද්ධිපාද කියන්නේ කොමක්ද කියලත් වඩා වැඩි අවධානයක් යොමු කරවන්නට අපි මුල් අවස්ථාවේදී දල පැහැදිලි කිරීමක් සිදු කළා. නමුත් අපේ අතිපූජනීය රේරුකාණේ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත බෝධිපාක්ෂික ධර්ම විස්තරය පොතේ තාම සරල පැහැදිලි කිරීමක් තියෙනවා ඉද්ධිපාද කියන්නේ කුමක්ද කියලා. අපිට හිතුණා මේ ග්‍රන්ථයෙන්ම මේ කාරණා ටික කියවුවොත් හොඳයි කියලා. ඒ මොකද දැන් පසුගිය සාකච්ඡාවලදී සමහර කෙනෙකුගෙන් මතුවුණා මේ අපි කතා කරන ධර්ම මේ තරම් ගැඹුරට මේ තරම් සියුම් විදිහට අපි දැනගත යුතුද ඒවා ඒවා ගැන එච්චර මේ පොඩි පොඩි දේවල් වලට අපි යන්න ඕනද එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් අපේ මනසට දැනෙන විදිහට මේ වැඩේ කරගෙන යන්න බැරිද කියන කතාවක් අවස්ථා කීපයකදීම ඇතැම් පින්වතුන් විමසුව එම විමසන්නට හේතුව තමයි ඇතම් ස්වාමින් වහන්සේලා ඇතම් ගිහි භවතුනුත් කරන ප්‍රකාශනයක් තියෙනවා සෝවන් වෙන්නට භාවනාව අවශ්‍ය නැහැ බණ අහලා සෝවන් වෙන්න පුළුවන් කියලා විදිහේ ප්‍රකාශනයක්. එතකොට ඉතින් අපි නිතරම සිහිපත් කරන්නේ එහෙම ප්‍රකාශනයක් කරන්නෙම භාවනාව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි වැටහීමක් නැතිකම නිසායි. ඒ වගේම ඊ ඒහා සමාන බොහෝ කතා අද සමාජගත වෙමින් පවතිනවා මේ ධර්මය සියුම් විදිහට අධ්‍යයනය කිරීම අවශ්‍ය නැහැ කියන විදිහේ ප්‍රකාශ. එතකොට අභිධර්මය අවශ්‍ය නැහැ. අභිධර්මය ඉගෙනගෙනද සුනීත සෝපාක වගේ අය නිවන් දැකිය ආදී වශයෙන් ඒබඳු යම් යම් තර්ක විතර්ක මත කරනවා. ඉතින් ඒ නිසා ගුණධර්ම වඩන පින්නතුන්ට සාධාරණ විදිහෙන් අර වගේ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක වරදක් නෙමෙයි. අපි අහන කියන දේවල් එක්කලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒවා එච්චර ගැඹුරට අපි අධ්‍යයනය කරන්නේ මොකටද? ඒවා නිකන් වැඩි දේවල් නේද? ඔය තරම් සූක්ෂම විදිහට හොය හොයා මේ ගමන යන්න අවශ්‍යද කියන විදිහේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට හිතුණා මේ ඉද්ධිපාද පිළිබඳව මහානායක හඳුරෝ පැහැදිලි කරන මේ ප්‍රකාශනය මේ පැහැදිලි කිරීම අවධානයට ගත්තහම අපිට පේනවා කොයිතරම් සූක්ෂම විදිහට මේ ධර්ම ප්‍රගුණ කළ යුතුද අපට චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කියන කාරණය. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා අද අපි මේ විමර්ශා ඉද්ධිපාදයේ පිළිබඳව කතා කරන නිසා මූලික වශයෙන් ඉද්ධිපාද කියන්නේ කුමක්ද කියලා මහානායක හඳුළු කරලා තියෙන පැහැදිලි කිරීමටත් අවධානය යොමු කරලම අද දේශනාව ආරම්භ කරා. උන්වහන්සේ බෝධිපාක්ෂික ධර්ම විස්තරයේ පොතේ පැහැදිලි කරනවා ඉද්ධි යනු යම් කිසිවක සිදුවීමය. ඒ ඒ දේ සිදු කළ හැකි ශක්තියට ඉර්ධි යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. ගස් හා වැල් උපන් තැනින් අන්තනකට නොගොස් එතැනම කලක් ජීවත් වී මැරේ. සත්වෝ උපන් තැනම නොසිට තැනින් තැනට යති. ඔවුන්ගේ ඒ යාම irdiyeකි. ඇතම් සත්ව කෙනෙක් Taman අවට ඇති දෑ නොදකිති. ඇතම් සත්වෝ දකිති. ඔවුන්ගේ ඒ දැකීමද එක් irdiyeකි. ඇතම් සත්වෝ කිසි හඬක් නොඅසති. ඇතම් වූ අසති. ඔවුන්ගේ ඒ ඇසීමත් එක් irdiyeකි. බොහෝ සත්වයෝ කතා කිරීමේ මාර්ගයෙන් අනුන්ගේ තමන්ගේ අදහස් අන්‍යයන්ට දැන්වීමට නොසමත් වෙති. මිනිස්සුયો එය කරති. මිනිස්යන්ගේ කතා කිරීමද එක් irdiyeකි. මෙසේ ලෝකෙහි බොහෝ irdihu ඇත්තා. එහෙත් ඒ සියල්ලම ලෝකයා විසින් irdi වශයෙන් සලකනු නොලැබේ. ලෝකයා irdi වශයෙන් සලකනු ලබන්නේ චිත්ත බලයෙන් අහසින් යාම දිය සුළං ආදී ඇති කිරීම නොපෙනී සිටීම ඇසට නොපෙනෙන දෑ දැකීම අනුන්ගේ අදහස් දැනීම යනාදී සෑම දිනාටම සිදු කළ නොහැන ඉතා ටික දිනකට පමණක් සිදු කළ හැකි සිදු කිරීමට අපහසු සිදුවීමිය මේ ඉතිපාද කතාවෙහි ඉති වශයෙන් ගනු ලබන්නේද සෑම දිනාටම සිදු කළ නොහැන සිද්ධිමය සසර දුකින් මිදීම සඳහා ඇති කරගත යුතු දුකින් මිදීමට පිහිටවන්නා වූ බුදු සස්නෙහි යෝගාවචරයන් විසින් බලාපොරොත්තු වන්නා වූද බලාපොරොත්තු විය යුතු වූද සාසනික irdi පසක් ඇත්තේ ඉද්ධිපාද ධර්මයන් වැඩි යුත්තේ ඒ irdiin ලබනු සඳහාය ඒ irdi පසනම් අවිඤ්ඤයේසු ධම්මේසු අවිඤ්ඤා සිද්ධි පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි පහතබ්බේසු ධම්මේසු පහන සිද්ධි සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චි ක්‍රියා සිද්ධි භාවේතබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි යනුවෙන් දක්වා තිබේ දැන් මේ කාරණා තමයි බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බං පහිනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහමණ කියලා තමන්ට බුද්ධ කියලා කියන්නේ ඇයිද කියලා පැහැදිලි කරන තැන තථාගතයන් වහන්සේ මේ කාරණා ගොනු කරලා දක්වලා තියෙනවා. එතකොට ඊබඳු කරුණු සෑම දිනාටම දැකීමට පහසු කාරණා නෙමේ සුවිශේෂ පුද්ගලයන් ඥාණයෙන් අවබෝධ කරගත යුතු කාරණා. ඒතර මහානායක හඳුන් මෙහිදී පැහැදිලි කරනවා මේ ඉබ්බි කියලා කියන්නේ අන්නේ මේ සාසනික විවාහාරයේදී ඒ හැම කෙනෙකුටම ළඟා හැකි විශේෂ පුද්ගලයන් විසින් මනස පුහුණු කරලා අවබෝධ කරගත යුතු 이르දි පිළිබඳවයි. ඒ බඳු 이르දි පහක් තමයි මෙහි දක්වන්නේ. එතනදී උන්වහන්සේ නැවත සිහිපත් කරනවා චිත්තචෛතසික රූප නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් මෙතෙක් මෙතෙක් යයි විභාග වශයෙන් හා ලක්ෂණ වශයෙන්ද පවත්නා ආකාරයගේ වශයෙන්ද නිවැරදි ලෙස දැන ගැනීම භිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. එතකොට දැන් සාසනික 이르දි වශයෙන් අපි 이르දි පහක් ඇති කර ගන්න ඕනේ. ඒකේ පළවෙනි එක තමයි අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඥාසිත. ඒ කියන්නේ මනරින් අවබෝධ කරගත යුතු ධර්ම, ඒ කියන්නේ පිරිසිදු දත යුතු ධර්ම ඒ විදිහට මනරින් ගැඹුරින් අවබෝධ කිරීම. එතකොට ඒ ඒ අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඥාසිත කියන්නේ මොකක්ද කියන එක නායක හඳුරු පැහැදිලි කරනවා. ඒ විශේෂ කෞශල්‍ය කුමක්ද? මේ කියන චිත්තචෛසික රූප නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් මෙතෙක් මෙතෙක් කියලා ප්‍රමාණාත්මකව දැන ගැනීම විභාග වශයෙන් දැන ගැනීම ඒවා ලක්ෂණ වශයෙන් දැන ගැනීම ඒවා පවත්නා ආකාරය નિවරදිව තේරුම් ගැනීම මෙන්න මේ විදිහේ මේ විවිධ පැතිවලින් පරමාර්ථ ධර්ම විභාග හරියට අවබෝධ කරගන්නට පුළුවන් නම් අන්නේ ගැඹුරු පරමාර්ථ ධර්මයන් පිළිබඳ අවබෝධ කර ගැනීම තමයි අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඥාසිත කියලා සඳහන් කරන්නේ යනුවෙන් දැක්වෙන පළමු වන 이르දියය. සන්තති ඝණය, සමූහ ඝණය, ප්‍රත්‍ය ඝණය, ආරම්භන ඝණය යන ඝන සතරින් වැසී තිබෙන්නා වූ නාම රූපයෝ කර්ම වශයෙන් නොව සත්ත්ව පුද්ගලාදී වශයෙන්ම පෙනී සිටිති. එබැවින් ඒවාට ලෝකයා රැවටෙති. ඒවායේ තතු නොවරදවා දැන ගැනීම ඉතා දුෂ්කරය. ඒවා හෙළිවන්නේ ලෝකයේහි බුදුරයන් පහළවන කාලවලදී පමණකි. බුදු සසුනේ මිස ඉන් පිටත කොතනකින්වත් කවර ආගමකින්වත් කවර දර්ශනයකින්වත් කවර විද්‍යාවකින්වත් ඒවා දැනගත නොහැකිය. දැනගැනීමට දුෂ්කර ඌද දැනගැනීමට දුර්ලභ ඌද ඒ පරමාර්ථ ධර්ම ඥානය එක්තරා irdiyaකි. ඒ irdiya විදර්ශනා කරන යෝගාවචරයන් විසින් පළමු කොටම ලබාගත යුතුය. එතකොට දැන් විදර්ශනාව කියලා යමක් කරනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ඒ තනත්තා විසින් මූලිකවම ඇති කරගන්නට ඕන මේ සත්ව පුද්ගල ආත්ම වශයෙන් යම් යම් සම්මුති වලින් හඳුනා ගන්නා මේ ලෝකය එබන්දක් නොවේ ඒ අර සම්තති ඝන කෘත්‍ය ඝන ආරම්මන ඝන සමූහ ඝන ආදියෙන් වැහිලා තියෙන මේ නාම රූප ධර්ම සමූහයක්මයි මෙතන තියෙන්නේ කියලා දැනගන්නට ඒ නාම රූප ධර්මයන් සියුම් විදිහට බෙදලා පරමාර්ථ ධර්ම වශයෙන් දැකීමේ හැකියාව ඒ පිළිබඳ දැනුම වැටහීම ඥාණය උපදවා ගැනීම අවශ්‍යයි. ඒ බඳු දැනුමකින් වැටහීමකින් ඥාණයකින් තොරව කෙනෙකුට විදර්ශනා ප්‍රඥාවක් උපදින්නේ නැහැ. විදර්ශනා ඥානයක් උපදින්නේ නැතර විදර්ශනා ඥානයක් උපදින්නේ නැතුව සෝවාන් මාර්ග ඥානය සාක්ෂාත් කරන්නට බෑ. ඉතින් එතකොට ඒ නිසා දැන් අපි අර මුලින් සිහිපත් කළා වගේ මේවා මේ තරම් ගැඹුරට මේ තරම් සියුම්ව විස්තර විභාග අපි දැනගත යුතුද කියලා විමසන අයට ඉතාම පැහැදිලි පිළිතුරක් නායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා ඒ පරමාර්ථ ධර්මයන් දැනගැනීමේ අවශ්‍යතාවය කුමක්ද කියන ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා ඒ යුද්ධය නැමැති භූමියෙහි පිහිටාම විදර්ශනා කළ යුතුය. විදර්ශනාවෙන් ලැබිය හැකි නියම ඵලය ලැබිය හැකි වන්නේ ඒ 이르දියෙහි පිහිටා විදර්ශනා වඩන යෝගාවචරයටයි. එතකොට මෙතන 이르දිය කියලා කියන්නේ මොකක්ද? අර පරමාර්ථ ධර්මයන් විස්තර විභාග වශයෙන් දැන ගැනීම, වටහා ගැනීම, ගැඹුරු නුවණ. ඒ ඒ විශේෂ කෞශල. අනිත් අය සාමාන්‍ය ලෝකයට නැති ඒ විශේෂ ඥානය අවදි කර ගැනීම. අභිධර්ම පිටකය හැදෑරීමෙන් ඒ 이르දිය ලැබිය හැකියි. අභිධර්මාර්ථ සංග්‍රහය හෝ එවැනි අන්‍ය ග්‍රන්ථයක් හෝ මනවින් උගැනීමෙන්ද යෝගාවචරයේකට ප්‍රමාණවත් වන පරිදි ඒ 이르දිය ඇති කරගත හැකියි. දුක්ඛාර සත්‍යයට අයත් රූපාරූප ධර්මයන්ගේ වෙන්වෙන් වූ ලක්ෂණ හා අනිත්‍ය දුක්ඛ අනාත්ම යන සාධාරණ ලක්ෂණයන්ද පිරිසිඳ දැන ගැනීම පරිඤ්ඤයේසු ධම්මේසු පරිඥා සිද්ධිය යනුවෙන් දැක්වෙන දෙවන 이르දියයි. එතකොට අර හිද්දි පහේ දෙවෙනි එක තමයි පරිප්පීයේ සුද්ධම්මිය සුපරිඥා සිද්ධි. කියන්නේ පිරිසිඳ විනිවිද දැකිය යුතු කාරණා විනිවිද දැකිය. අර පරමාර්ථ වශයෙන් විග්‍රහ කරලා ප්‍රභේද කරලා දත යුතු ධර්ම එහෙම දැනගන්න මේක අභිඤ්ඤ අභිඤ්ඤා ස්වභාවය එහෙම නැත්නම් අභිඤ්ඤයේ සුධම්මේසු අභිඤ්ඤා සිද්ධි. මෙතන පරිප්පීය කියලා කියන්නේ විනිවිද දැකිය යුතු. එතකොට විනිවිද දැකිය යුත්තේ මොනවද? දුක්ඛාර සත්‍යයට අයත් රූපාරූප ධර්මයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ හා අනිත්‍ය දුක්ඛ අනාත්මයන් සාධාරණ ලක්ෂණ. අපි නිතරම සිහිපත් කරන ප්‍රඥාවෙන් ලක්ෂණ හඳුනා ගන්නකොට ඒ ලක්ෂණ දෙවිධයකින් හඳුනාගත යුතු වෙනවා. සාධාරණ ලක්ෂණ සහ අනන්‍ය ලක්ෂණ. අනන්‍ය ලක්ෂණ කියලා කියන්නේ එක් එක් නාම රූප ධර්මයන්ට ආවේනික ගති ලක්ෂණ. ඒවා එකින් එක වෙනස්. ඒ වෙනස්කම් හඳුනාගත්තොත් තමයි පරමාර්ථ ධර්ම පටල වෙන්නේ නැතුව වංචක ධර්ම වලට අසු වෙන්නේ නැතුව කුසලය අකුසලයයි කියලා අකුසලය කුසලයයි කියලා රැවටෙන්නේ නැතුව අපිට හරියට ධර්ම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඒ පරමාර්ථ ධර්මයන්ට ආවේනික අනන්‍ය ගති ලක්ෂණ හඳුනාගත්තොත් විතරයි ඊළඟට ඒ වගේ මේ සංස්කාර ධර්මයන්ට සාධාරණ වූ පොදු ලක්ෂණක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම. ඒක පටවි ධාතුවට, ආපෝ ධාතුවට, තේජෝ ධාතුවට, රූපයට, නාමයට, චිත්තචෛසික ධර්මයන්ට, ලෝභය ආදී අකුසල ධර්ම වලට, ප්‍රඥාව ආදී කුසල ධර්ම වලට මේ සියලුම සංස්කාරයන්ට පොදු සාධාරණ ලක්ෂණ තමයි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම. නමුත් ඒ ඒ සංස්කාර ධර්මයන්ට ආවේනික ගති ලක්ෂණ තියෙනවා. ප්‍රඥාව වගේ නෙමෙයි තෘෂ්ණාව. තෘෂ්ණාව වගේ නෙමෙයි ද්වේෂය. ඒ වගේ නෙමෙයි පඨවි ධාතු. ඒ වගේ නෙමෙයි ආපෝ ධාතු. මෙහෙම එකින් එකට ආවේනික ගති ලක්ෂණක් තියෙනවා. එතකොට පිරිසිදු දකින්නවා කියලා කියන්නේ මේ දුක්ඛාර සත්‍යයට අයත් වූ රූපාරූප ධර්මයන්. ඒ කියන්නේ නාම රූප ධර්මයන් පිළිබඳ පරමාර්ථ ධර්මයන් පිළිබඳ අන්න ඒ විදිහට ඊටාම ගැඹුරින් විනිවිද දකින්නට සමත් වෙන්නට ඕන ඒ නාම රූප ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ ඒ කියන්නේ ආවේනික ලක්ෂණ සහ අර සාධාරණ පොදු ලක්ෂණ විනිවිද දැකීමේ හැකියාව තමයි පරිඤ්ඤයේසු ධම්මේසු පරිඥා සිද්ධි කියලා හඳුන්වන්නේ. සමුදයාර සත්‍ය සංඛ්‍යාත තෘෂ්ණාව හා අවශේෂ ක්ලේශයන්ගේද ප්‍රහාණය පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධියන්ෙන් දැක්වෙන තුන්වන 이르දිය. එතකොට තුන්වෙනි 이르දිය තමයි පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධිය. කියන්නේ ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය. මොනවද ප්‍රහාණය කළ යුත්තේ? samudaya සත්‍ය සංඛ්‍යාත තෘෂ්ණාව හා අවශේෂ ක්ලේශය. එතකොට අපි නිතරම සිහිපත් කරනවා තෘෂ්ණාව නිකම් දුරු කරන්නට බෑ. තෘෂ්ණාව දුරු කරනවා අත්හැරීම පුරුදු කරනවා කියලා අපි කොච්චර කිව්වා වුණත් අපිට දේවල් බලහත්කාරයෙන් අතහරින්නට පුළුවන් ඒ කියන්නේ ඒවා පීඩාව දැකලා අමාරුව දැකලා ඒවාෙහි ආදීනවේ දැකලා අපිට යම් ප්‍රමාණයකට මේවා බැහැර කරන්නට පුළුවන් හැබැයි අපිට තෘෂ්ණාව සම්පූර්ණයෙන් ශ්‍රේ කරන්නට පුළුවන් වෙන්නේ අවිද්‍යාව දුරු කිරීම මොකද අවිද්‍යාව පාදක කොටගෙන තමයි මේ තෘෂ්ණාව පවතින්නේ ඒතර අවිද්‍යාව කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොයටහෙන ගතිය. නොදකින ගතිය. ඒ යථා ස්වභාවය දකින්න නම් අර විදිහට අර සූක්ෂම ලක්ෂණ, ආවේනික ලක්ෂණ, පොදු ලක්ෂණ, හේතුඵල සම්බන්ධතාවය. එතකොට මෙතන සත්‍යයේ පුද්ගලයක් නැති බව ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදා බැලීම, අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ සාධාරණ ලක්ෂණ මේවා දකින්නට සමත් වෙන්නට එහෙම දකිනකොට තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. ඒ ප්‍රඥාව අවදි වෙනකොට තමයි අවිද්‍යාව දුරු වෙන්නේ. අවිද්‍යාව දුරු වෙනකොට තමයි ඒ පිළිබඳව තිබුණු ප්‍රශ්නාව ශ්‍රේ කරන්නට සමත් වෙන්නේ. යම්කිසි කෙනෙක් ඒ කියන ප්‍රඥාව අවදි කරලා සමුදයාර සත්‍ය සංඛ්‍යාතෝ තෘෂ්ණාව ඇතුළු අවශේෂ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරනවද එය තමයි පහතබ්බේසු ධම්මේසු පහනසිද්ධිය. ඒතකොට මේවා 이르දි හැටියට හඳුන්වන්නේ ඇයි? හැමෝටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සසරේ දිගු කලක් මනස කොහොම කළ සුවිශේෂ පුද්ගලයින්ට පමණක්ම කළ හැකි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සහ අවශේෂ ආර්ය භාවයට පැමිණෙන්නා වූ අයට පමණක් කළ හැකි සුවිශේෂ කාර්යයන් සුවිශේෂ හැකියාවන් නිසා තමයි මේවා 이르දි හැටියට හඳුන්වන්නේ ඊළඟට මහන්සේ පැහැදිලි කරනවා තමන්ගේ సంతානෙහි අනුශය වශයෙන් පවත්නා වූ තෘෂ්ණාවගේ හා අවශේෂ ක්ලේශයන්ගේද මතු කිසි කලෙක නෝපදනා පරිද්දෙන් වන Nirodhe වූ ලෝකෝත්තර නිර්වාණ ධාතුව ස්වකීය ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චි කිරියා සිද්ධිය යනුවෙන් දැක්වෙන 이르දී. එතකොට හතර වෙනුවට දැක්වෙන්නේ අවබෝධ කළ යුතු ධර්ම අවබෝධ කරන සච්චි සාක්ෂාත් කරගලිය යුතු ධර්ම සාක්ෂාත් ඒතරේ සාක්ෂාත් කළ යුත්තේ කුමක්ද? තමන්ගේ චිත්තසංතානයේ අනුසය වශයෙන් පවතින ක්ලේශ මූලයන් මුලිනු කුටා දැමීමෙන් ප්‍රත්‍යක්ෂ වන ඒ Nirodhaය නැවත නූපදින ආකාරයෙන් කෙලස් ප්‍රහාණය කිරීමෙන් ඇතිවන අනුත්පාද නිරෝධ සංඛ්‍යාතෝ නිර්වාණය. එය තමන් විසින් ප්‍රත්‍යක්ෂ කළ යුත්තක්, සාක්ෂාත් කළ යුත්තක්, පැමිණිය යුත්තක්. එතකොට අන්න ඒ නිවීම. එතකොට නිවීම තුන් ආකාරයි තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන්. තදංග කියලා කියන්නේ తాවකාලික නිවීම. කෙලස් ධර්ම తాවකාලිකව දුරු කරගත්තාම తాවකාලික නිරෝධයක් නිවීමක් ඇති වෙනවා. ඊළඟට දීර්ඝකාලීන නිරෝධය. ඒ කියලා කියන්නේ සමාධිය ප්‍රගුණ කරගත්තාම පංච නීවරණ ධර්ම යටපත් වෙලා කෙලස් අවදි වෙන ගතිය, පරිඋත්ථාන අවස්ථාව වලකිනවා. එතකොට දිගු කලක් කෙලස් ධර්ම නැතිව මනසේ නිවුණු ගතිය පවතිනවා. ඒක තමයි දීර්ඝ කාලීන නිරෝධය. අර තදංග කියලා කියන්නේ తాවකාලික නිරෝධය. සමාධියෙන් ඇති වෙන්නේ දීර්ඝ කාලීන නිරෝධය. ඒ වගේම ක්ලේශ ධර්මයන්ගේ අනුශය වූ මූලයන් උදුරා දැමීමෙන් මාර්ගඥාණයෙන් ලැබෙන්නේ සදාකාලික නිරෝධය. සදාකාලික නිරෝධය කියන්නේ ඒක නැවත වෙනස් වෙන්නේ නැහැ. ඒක විකෘති වෙන්නේ නැහැ. කෝප්‍ය වෙන්නේ නැහැ. වෙනත් ආකාරයකට පරිවර්තනය වෙන්නේ. ඒ නිවීම සදාකාලිකයි. ඒ නිසා ඒ මාර්ගඵල අවබෝධයෙන් ලබන නිවීම සදාකාලික නිරෝධය. මේ විදිහට తాවකාලික, දීර්ඝකාලීන සහ සදාකාලික වශයෙන් තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් නිවීම තුන් ආකාරයි. එතකොට එහි අවසානයට දැක් වූ අර අනුශය ධර්ම ප්‍රහාණය කිරීමෙන් ලබන අනුපාද නිරෝධ සංඛ්‍යාත වූ සදාකාලික නිවීම කෙනෙක් විසින් සාක්ෂාත් කළ යුතු ධර්මයක්. ඒ හැම දිනාටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මනස පුහුණු කරන සුවිශේෂ පුද්ගලයන් විසින් පමණක් සාක්ෂාත් කළ හැකි ධර්මයක්. එය තමයි හතර වෙනුවට කියන සච්චිකා තබ්බේසු ධම්මේසු සච්චි ක්‍රියා සිද්ධි කියලා හඳුන්වන්නේ. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා ලෝකෝත්තර මාර්ග සත්‍ය භාවයට පැමිණෙන තුරු සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ශික්ෂාත්‍රය දියුණු කිරීම භාවයේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධිය අපිට දැක්වෙන irdiye. එතකොට භාවනා සිද්ධි කියලා කියන්නේ වැඩි යුතු ධර්ම වඩනවා. එතකොට දැන් මේ වැඩි යුතු ධර්ම මොනවද ඒවා වැඩෙන්නේ කොහොමද කියන ਵਿਚාරයක් නැති අය තමයි ප්‍රකාශ කරන්නේ බණ අහලා විතරක් නිවන් දකින්න පුළුවන් භාවනාව ඕනේ නැහැ කියලා. ඉතින් බණ අහනවා කියන තැනදිත් හරියට සති සම්පජඤ්ඤයෙන් ධර්ම ශ්‍රවණය කළොත් ඒ තුල තමයි භාවනාව සිද්ධ වෙන්නේ. භාවනාව කියන්නේ වාඩි වෙලා කකුල් වකුටු කරගෙන කොන්ද කිලින් තියාගෙන අතක් උඩ අතක් තියාගෙන ඇස් දෙක පියාගෙන පමණක් කළ යුතු වැඩක් නොවේ කියන බව අපි නිතරම පැහැදිලි කරලා දෙනවා. එතනකට අද භාවනාව ලඟු වෙලා. එතකොට ඒ ඉරියව්ව සම්බන්ධ වූ ප්‍රඥප්තිය භාවනාව හැටියට හඳුනාගත්තු ඇතැම් අය තමයි අර විදිහට කියන්නේ භාවනාවක් අවශ්‍ය නැහැ සෝවන් වෙන්න බණ අහලා සෝවන් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒවා පිළිබඳ ਵਿਚਾਰාත්මක වැටහීමකට යන්නේ නැති නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දක්වලා තියෙනවා නිවන් අවබෝධ කිරීම සඳහා අවස්ථා පහක්. එතකොට මේ අවස්ථා පහ දක්වන්නේ සද්ධර්ම ශ්‍රවණය ඊළඟට ධර්ම දේශනය ධර්ම සජ්ජායනය ඊළඟට ධර්ම සම්මර්ෂණය සහ සමාධි නිමිත්තක් මෙනෙහි කිරීම මේ අවස්ථා පහම බුදුරජාණන් වහන්සේ දක්වනවා කෙලස් ප්‍රහාණය කරන්නට යෝග්‍යෝ නිවන් අවබෝධ කරන්නට යෝග්‍ය වූ අවස්ථා හැටියට. එතකොට ඒන් එකක් තමයි සද්ධර්ම ශ්‍රවණය. ඉතින් සද්ධර්ම ශ්‍රවණේ හරියට සිද්ධ කරනකොට භාවනාව කොහොමද සිද්ධ වෙන්නේ කියන බව උන්වහන්සේ ඒ විමුක්තායතන සූත්‍රය විමුක්තායතන කියලා කියන්නේ විමුක්තිය ලබන ක්‍රම පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවස්ථා පහක් දේශනා කරන්නේ නිසා විමුක්තායතන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සද්ධර්ම ශ්‍රවණය කොහොමද භාවනාවක් හැටියට කෙලස් නසන්නට උදව් එතන අන්නේ කියන කාරණේ තමයි භාවයේ තබ්බේසු ධම්මේසු භාවනාසින් ඒ වැඩි යතු ධර්ම වඩන්නේ නැතිව ඉන්ද්‍රිය ධර්ම වඩන්නේ නැතිව බෝධිපාක්ෂික ධර්ම වඩන්නේ නැතිව කෙනෙකුට සෝවන් ඵලයක් ලැබෙන්නේ. ඒතර ඒක වැඩෙනවා නම් ඒකට තමයි භාවනාව කියලා කියන්නේ. ඒක ඉරියව්ව මොකක් වුණා. ඉතින් ඒ නිසා මේවා සාමාන්‍ය පුද්ගලයෙකුට ස්පර්ශ කළ නොහැකි මනස පුහුණු කරන සුවිශේෂ පුද්ගලයන් විසින් තමනක් ස්පර්ශ කළ හැකි සුවිශේෂ හැකියාවක් නිසා තමයි මේවා 이르දි හැටියට හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ කියන 이르දි සාක්ෂාත් කර ගැනීම සඳහා පාදක වෙන ධර්ම තමයි ඉද්ධිපාද කියලා කියන්නේ. එතන මහන්සේ පැහැදිලි කරනවා කියන ලද සාසනික irdiinට පැමිණීම irdiin ලැබීම අති දුෂ්කරයි. සත්වයන් නිවනට නොපැමිණ සසර සයුරේම ගිලී දුක් විඳින්නේ ඒ නිසායි. සිදු කිරීමට ඉතා දුෂ්කර දෑ අනෙකක උපකාරයෙන් සිදු කළ හැකිය. මිනිසෙකුට සමුද්‍ර තරණය ඉතා දුෂ්කරය. එහෙත් නැවක උපකාරයෙන් එය කළ හැකිය. මිනිසාට අහසින් යාම ඉතා දුෂ්කර දෙයකි. එහෙත් අහස් යාමේක උපකාරයෙන් එය සිදු කළ හැකිය. සමුද්‍ර තරණාලියට උපකාර වෙන නැව් පාදියසේ පැමිණීමට ලැබීමට උපකාර වූ 이르දීන්ට පැමිණීමට ලැබීමට උපකාර වන ධර්මයෝ ඇතහ. ඒවා ඇති කරගෙන ඒවා ආධාරයෙන් ඒ 이르දි ලැබිය හැකිය. විද්ධිපාදයෝ යයි කියනු ලබනුයේ ඒ 이르දීන්ට පැමිණීමට උපකාරක ධර්මයන්ට යම් ධර්ම කෙනෙක්ගේ බලයෙන් උපකාරයෙන් 이르දිය ලබාද ඒ ධර්මය ඉද්ධිපාද නම් වෙති. එතකොට නායක හඳුරු ඉතාම සරලව ওই විදිහට පැහැදිලි කරනවා ඉද්ධිපාද කියලා කියන්නේ මොකක්ද? අර කියන ලද දුෂ්කර අවස්ථා සාක්ෂාත් කරන්නට සාසනික වශයෙන් ලැබිය යුතු මේ පස්සාකාර 이르දී එතකොට 이르දි කියලා කිව්වේ අන් අය විසින් සාමාන්‍ය පුද්ගලයෙකු විසින් ලැබිය නොහැකි උත්සාහයෙන් කැපවීමෙන් ලැබිය යුතු විශේෂ පුද්ගලයන්ට පමණක් ස්පර්ශ කළ හැකි ඒ සුවිශේෂ හැකියාවක්. එතකොට ඒ හැකියාවන් සාසනික වශයෙන් දැක්වෙන්නේ ඥාණය අවදි කරලා, ගුණය අවදි කරලා, මනසේ තියෙන කුසල මූලයන් අවදි කරලා අත්පත් කරගත යුතු සාක්ෂාත් කළ යුතු 이르දි පහක් පිළිබඳ. එතකොට අන්නේ 이르දීන් ලබන්නට උපකාරක ධර්ම තමයි පදනම් වෙන ධර්ම තමයි ඉද්ධිපාද ධර්ම කියලා හඳුන්වන්නේ. එතකොට ඉද්ධිපාද ධර්ම හතරක් තියෙනවා ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. එතකොට අපිට මේ ප්‍රඥාවට අදාළව කියවෙන්නේ එහි හතරවෙනි කාරණය විමර්ශා ඉද්ධිපාදය. එතකොට විමර්ශා ඉද්ධිපාදය කුමක්ද කියන බව බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් ඒක කුමක්ද ඒක වැඩි යුත්තේ කොහොමද කියන බව බුදුරජාණන් වහන්සේ ඉද්ධිපාද සංයුත්තේහි විභංග සූත්‍රයෙන් පැහැදිලි කරනවා. එතකොට විමර්ශා කියලා කියන්නේ විමසිලිමත් ප්‍රඥාවයි. ඒ විමසිලිමත් ප්‍රඥාව කෙසේද දියුණු කරගත යුත්තේ කියන බව තමයි මේ විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. විමංශා සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේ. එතකොට ඒ ඉද්ධිපාදයක් වෙන්නේ කොහොමද? විමංශා සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේ. ඒ ඉද්ධිපාදයක් වෙන්නේ විමංශාවෙන් ජනිත වුණු සමාධිය. දැන් අපි පසුගිය සතියේ කතා කළා සමාධි කියන්නේ කොහොමද කියලා සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවය. එතකොට ඒකාග්‍රතාවය ගැන අපි එහිදී විශේෂ කාරණයක් පැහැදිලි කළා මහානායක හඳුනගේ ග්‍රන්ථ ඇසුරෙන්න සමාධිය කියලා කියන්නේ එකම අරමුණෙහි පිහිටා සිටින ගතිය නෙමෙයි යම්කිසි අරමුණක එක් ආකාරයක් පමණක් ගන්නා ගතිය. එතකොට යම් අරමුණක එක් ආකාරයක් පමණක් පැහැදිලිව ගන්නා ගතිය සමාධියයි ඒකාග්‍රතාවයයි ඒ ඒකාග්‍රතාවයේ ධානයක් මට්ටමට වැඩෙනකොට තමයි වෙනත් අරමුණක් කරා නොගිහින් ඒ අරමුණම ඒ ආකාරයෙන්ම ගන්නා ස්වභාවයට පැමිණෙනවා. එතකොට වෙනත් අරමුණකට නොගිහින් එකම අරමුණ එකම ස්වરૂපයෙන් ගන්නෙ ධානය. සමාධියේදී කරන්නේ වෙන වෙන අරමුණු වලට යනවා ඕනතරම් හැබැයි ඒ ගන්නා ඕනම අරමුණක ගන්නා එක් ස්වභාවය පැහැදිලිව ගන්නවා. ඒ නිසා තමයි සමාධිය විදර්ශනාවට උදව් වෙන්නේ. ඒත් අපි එතනදි කතා කළා තථාගතයන් වහන්සේ අචල සමාධියෙන් යුක්තයි. එතකොට වෙන අරමුණකට නොගිහින් එකම අරමුණ ගන්නා ගතිය නම් සමාධිය වෙන්නේ බුදුරජාණන් වහන්සේට අචල සමාධියක් පවත්වන්නට බැරි වෙනවා. ඒ මොකද එකම අරමුණ එකම විදිහට ඉන්න ගියොත් උන්වහන්සේට දෛනික කටයුතු පවත්වන්නට බැරි වෙනවා. තථාගතයන් වහන්සේ අචල සමාධියේ යුක්තයි හැම විටම. ඇයි උන්වහන්සේ කවර අරමුණකට අවධානය යොමු කළත් ඒ අරමුණේ ගන්නා ස්වરૂපය හරියට ගන්න. ඒක කෙබඳුද කියන බව අපි උදාහරණයකින් පැහැදිලි කළා. රබර් බෝලයක් මෙම වැටුනහම ඒක පොළවේ ස්පර්ශ වුණාට වහා ඉවතට වීසිලා. නමුත් අපි මැටි බෝලයක් වීමට දැම්මම මේ මැටි බෝලය අර වැටුණු තන ස්වરૂපය ගනිමින් පොළව බදාගෙන එය මනවින් ස්පර්ශ එය බදාගෙන බදාගන්නා ස්වરૂපේ යුක්තව තමයි මේ මැටි බෝලය බිම ස්පර්ශ එතකොට අර රබර් බෝලේ වගේ අපේ හැමෝගෙම හැම සිතකම ඒකාග්‍රතාවය තියෙනවා. ඒක සබ්බචිත්ත සාධාරණ චෛසික. එතකොට ඒකාග්‍රතාවය අපේ හැම සිතකම තිබුණා වුණාට රබර් බෝලේ වගේ. පහ ස්පර්ශ වෙච්ච ගමන් වීසි වෙනවා. ඒ නිසා අරමුණ පැහැදිලිව ගන්න බැහැ. අරමුණ පැහැදිලිව ගන්න නම් ඒක අර මැටි බෝලයක් වගේ හොතට පදම් කරලා හදන්නට ඕනේ. එතකොට ගන්නා ස්වરૂපය හරියටම ගන්න. මැටි බෝලේ බිමට වටනහම කෙලින්ම අච්චුව ගත්තා වගේ අර අර ස්වરૂපය හරියටම ඒ මැටි ගොඩේ යටපැත්තේ අර වැටෙන තන ස්වરૂපය ගන්න. කරන්නේ වගේ ඒකාග්‍රතාවයෙන් සමාධියෙන් කරන්නේ ගන්නා ස්වභාවය හරියට ගන්න. දැන් පසුගිය දිනක අපි සමාධිය ගැන සාකච්ඡා සතිය ගැන සාකච්ඡා කරද්දී අපේ අරුණ මනතුංග මහත්මයා හොඳ ප්‍රශ්නයක් ඇහුවා සතියෙන් සිහි කරන්නට නම් සතියේ තියෙන්නේ සිහි කර දෙන ගතිය. ඒතර සිහි කරන්න නම් හරියට ඒකාග්‍රතාවෙන් ගත යුතුයි නේද? ඒක තාම හොඳ කාරණයක් යතන්නේ මතු කළේ. එතකොට ඒකාග්‍රතාවෙන් අපි හරියට ගත්තේ නැතිනම් අපට සිහියෙන් සිහි කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒතර සිහියෙන් සිහි කරන්න හරියට අරගෙන තියෙන ගන්න වෙලා. එතකොට ඒ ගන්න අවස්ථාවේදී අර මැටි පිට දැම්මහම ඒ මැටි පිටෙන් කොහොමද එහි ස්වરૂපය හරියටම ගන්නෙ අන්න ඒ වගේ ඒ අරමුණෙහි එක්තරා ස්වභාවයක් ගන්න පුළුවන්. ඇයි මේ එක්තරා ස්වභාවයක් කියන්නේ අරමුණක ගත හැකි ස්වરૂප ගොඩක් තියෙනවා. අපි උදාහරණයක් හැටියට කිව්වා අර පුංචි කාලේ අපි ඉස්කෝලේ යනකොට චිත්‍ර ගුරුවරයා මේසෙ උඩ මොනවා හරි ද්‍රව්‍ය තියලා අපි ඉන්න තැනට පේන හැටියට අඳින්න කියන. ඒතර එක් එක් දරුවන් අඳින්නේ එක එක විදිහට. ඇයි Taman ඉන්න තැනට පේන කෝණය වෙනස්. ඒතර එකක් දිහා අපිට බලන්න පුළුවන් කෝණ දහස් ගණනක් තියෙනවා. උඩින් යටින් හාත්පසින් බලන්න පුළුවන් එක ඒ බලන බලන පැත්තට අනුව වෙනස් වෙනස් විදිහටයි පේන්නේ. එහෙනම් අරමුණක අපිට ගන්න පුළුවන් ස්වરૂප දහස් ගණනක් ලක්ෂ ගණනක් තියෙන්න පුළුවන්. ඒන් එක සිතකට ගන්න පුළුවන් එක වාරයක එක ස්වરૂපයක් විතරයි. එතකොට මේ ගන්නා ස්වરૂපය හරියට ගන්න ගතිය තමයි ඒකාග්‍රතාවෙන් කරන්නේ. ධානයෙන් කරන්නේ වෙනත් අරමුණකට නොගොස් ඒ අරමුණම නැවත නැවත ඒ ස්වરૂපයෙන්ම ගන්න. එතකොට ඒ ඒ ධානයට සමවැදුනහම එතන විදර්ශනාවකට යන්නට ඉඩක් නැහැ. මොකද වෙනස් වෙනස් කරුණු පිළිබඳ හත්පසින් බැලෙන්නේ නැහැ. එකම අරමුණ එකම ස්වરૂපයෙන් ගන්න. එතකොට ධානයට සම නොයදී සමාධිය පවත්වනකොට විදර්ශනා කරන්න බාධාවක් නැහැ. එයිද වෙනස් වෙනස් අරමුණු වලට යන්න කිසිදු බාධාවක් නැහැ. හැබැයි කවර අරමුණට ගියා වුණත් ඒ ගන්න අරමුණෙහි ගන්න ස්වરૂපය හරියට ගන්න. ඒතර එහෙම ගත්තොත් තමයි යලි ඒක සිහි කරන්නට පහසු එහෙම හරියට නොගත්තොත් සිහි කරන්නට බෑ. දැන් එතකොට අපි මේ කතා කරන්නේ විමර්ශා ඉද්ධිපාදය දැන් මෙතන පැහැදිලි කරනවා විමර්ශා සමාධි. මේ කියන සමාධිය ගොඩනගෙන විවිධ සාධක තියෙනවා. දැන් ඉන්දිපාද කතාවේදී ඡන්ද චිත්ත විරිය විමර්ශය ඡන්දය ගැන කියනකොටත් කියනවා ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගත ඡන්දයෙන් හටගත්තා වූ සමාධි ඡන්දය කියලා කියන්නේ කැමැත්ත එතකොට තමන් යම්කිසි අරමුණකට පැමිණෙන්නට එහෙම නැත්නම් ඒ අරමුණ මනවින් හඳුනා ගන්නට තියෙන කැමැත්ත විසිනුත් කැමැත්ත හොඳට ඉපදුනොත් අරමුණ හරියට ගන්නවා දැන් දරුවන්ට පාසලේ ගුරුවරයා කියන දේ හරියට මතක හිටින්නේ නැහැ. මොකද ඒක හරියට ගන්නෙ නැහැ. හැබැයි අසභ්‍ය දෙයක් කිව්වොත් ජීවිතේ එකම වතාවක් ඇහුවා වුණත් ඒගොල්ලන්ට මුළු ජීවිත කාලෙම ඒක මතක හිටිනවා. ඒ මොකද ඒ අර ඡන්දය කුතුහලය ඒකත් එක්කලා එක ගන්නවා. හරියට. එතකොට ඒ හරියට ගත්තාම ඕන වෙලාවක සිහි කරන්නට, මතු කරන්නට පුළුවන්. එතකොට එතන සිහි කරන්නේ සතියෙන් සිහි කිරීමක් නෙමෙයි. අපි එදා සතිය ගැන කතා කරනකොට කිව්වා අපිට සිහිපත් වෙන ක්‍රම දෙකක් තියෙනවා. සතියෙන් සිහි කරන්නටත් පුළුවන්, උපාදානයෙන් සිහි කරන්නත් පුළුවන්. එතකොට උපාදානයෙන් සිහි කරන්නටත් ඒක දැඩිව උපාදාන කරගෙන තියෙන්නට. එතකොට දරුවා අර අසභ්‍ය දේවල් කියනකොට ඒක දැඩිව උපාදාන කරගන්නවා. එතනත් ඒකාග්‍රතාවයක් හටගන්න. මොකද ඒකාග්‍රතාවචෛසිකේ කුසල කුසල් දෙකෙන් ජනිත වෙනවා. ඒකාග්‍රතාවයට කුසල කුසල් කියලා ભેදයක් නැහැ. එතකොට අර දැඩි උපාදානයේ ඒ උපාදානයේ දැඩිව ගන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද ජීවිතේටම අමතක වෙන්නේ නැතුව ගන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද ඒ ගන්න ස්වરૂපයන් මැටි ගුලිය දැම්මා වගේ හරියටම අච්චුව ගන්නවා අර රබර් බෝලේ වගේ විසි වෙලා යන ගතියෙන් නෙමෙයි එතකොට ඡන්දය වැඩි වුණාම යමක් පිළිබඳව කැමැත්ත වැඩි වුණොත් තමයි එහෙම ගන්න පුළුවන් ඉතින් දරුවාට ගුරුවරයා කියන දේ එහෙම හරියට ගන්න පුළුවන් ඒ පිළිබඳව කැමැත්ත ඇති කරගත්. එතකොට යමක් ඉගෙන ගැනීමේ රුචිකත්වය වැඩි වුණාම ඒ දරුවට අර කියන දේවල් අමතක වෙන්නේ නැහැ කවදාවත් අමතක වෙන්නේ හරියට ඒකාග්‍රතාවෙන් ගන්නවා එහෙනම් ඒකාග්‍රතාවය ඇති කිරීමේ එක උපාය මාර්ගයක් තමයි ඡන්දය ඒ නිසා ඉද්ධිපාද කතාවේදී කියනවා ඡන්ද සමාධි පද පදාන සංකාර සමන්නා එතකොට ඡන්දයෙන් හටගත් සමාධිය ඊළඟට දෙවෙනි විපාදයේ කියනවා වීරයෙන් හටගත් සමාධිය. එතකොට වීරය කියන්නේ අර අරමුණෙහි ඒකාග්‍රතාවය ඇති කරන්නට උපකාරක ධර්මයක්. යමක් පිළිබඳව දැඩි ඕනකමක් දැඩි වීරයක් තියෙනවා නම් ඒ අරමුණෙහි හොඳට පිහිටනවා සිත. එහෙනම් සමාධිය ඇති කරන්න තව උපාය මාර්ගයක් තමයි වීරය. ඊළඟට තුන්වෙනි අවස්ථාවේදී කියනවා චිත්ත සමාධි පදහන සංඛාර සමන්නාගත. ඒ කෙරෙහිම නැවුණු සිත යමක් Tamanට අත්පත් කරගන්නට අවශ්‍ය නම් ගොඩනගා ගන්නට අවශ්‍ය නම් යම් පරමාර්ථයක් සාධනය කරගන්නට අවශ්‍ය නම් යම් ඉලක්කයක් හඹාගෙන යනකොට අනිත් අනිත් දේවල් වලට යන්නේ නැතුව ඒ ගැනම හිතනවා ඒ ගැනම හිතනවා ඒ ගැනම යොමු වෙනවා ඒ නැවත නැවත යමක් ගැන බහුලව සිතන ඒ කෙරෙහිම සිත යොමු කරන ගතිය තමයි චිත්ත ඉද්ධිපාද. එතකොට ඒ ඒ කෙරෙහිම නැවුණු සිත සමාධිය ගොඩනගන්නට එක් උපාය මාර්ගයක්. එතකොට ඡන්දය සමාධිය ගොඩනගන්නට එක් උපාය මාර්ගයක්, වීර්‍ය සමාධිය ගොඩනගන්නට එක් උපාය මාර්ගයක්, ඊළඟට සිත, ඒ කියන්නේ ඒ කෙරෙහිම නැවුණු සිත සමාධිය ගොඩනගන්නට එක උපායමක්. දැන් මේ විමර්ශා ඉද්ධිපාදයේදී කියනවා විමර්ශා සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවයති. එහෙමනම් විමර්ශාව කියන්නේ ඒකාග්‍රතාවයෙහිවත් සමාධිය උපදවන්නට ගොඩනගන්නට දියුණු කරන්නට උපකාරක ධර්මයක් කියන බව ඒකෙන් පැහැදිලි එතකොට විමසිලිමත් ප්‍රඥාව යම් අරමුණක් හරියට විමසන්න ඕනකම තියෙනවා. ඒ අරමුණ කොමක්ද කොහොමද ඒකේ හේතු ප්‍රත්‍ය මොනවද ඒකේ ස්වභාවය මොකක්ද ඒකේ ධර්මතාවය මොකක්ද ඒකේ අනන්‍ය ලක්ෂණ මොනවද ඒකේ සාධාරණ ලක්ෂණ මොනවද මේ මේ විදිහට විමසන ගතිය හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, අනන්‍ය ලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විමස විමසා බලන ගතිය. එතකොට ඒ ගතිය අපි දියුණු කළොත් ඒ ඒ ඒ විමසිලිමත් ගතිය නිසා අර ගන්න අරමුණ හරියට ගන්නවා. ඇයි ඒ පිළිබඳව ලොකු විමසිලිමත් බවක් තියෙන්නේ. එහෙනම් විමර්ශාව කියලා කියන්නේ සමාධිය උපදවන්නට එක් උපාය මාර්ගයක්. එතකොට මෙතන කියන්නේ දැන් ඉද්ධිපාද ධර්මයක් හැටියට කොහොමද විමර්ශාව වඩන්නේ? විමර්ශා සමාධි. ඒ විමර්ශාවෙන් ගොඩ නැගුණු සමාධිය චිත්ත ඒකාග්‍රතාවය දැන් මේ සුවිශේෂ හැකියාවන් සුවිශේෂ කෞශල්‍යයන් ගොඩනගන්නට ඒකාග්‍රතාවය ප්‍රගුණ වෙන්නට ඕන හරියට ඒක ගන්න. ඒ හරියට ගන්න ඡන්දය උදව් වෙනවා, වීරය උදව් වෙනවා, චිත්තය උදව් වෙනවා, විමර්ශාව උදව් වෙනවා. එතකොට මේ විමසිලිමත් ප්‍රඥාව අවදි වෙන්න අවදි වෙන්න ඒකාග්‍රතාවයක්. දැන් මෙන්න මේ නිසා තමයි කියන්නේ අර අපි අහලා තියෙනවනේ ආචාර්යවරු අපට කියලා දෙනවනේ සමත පූර්වංගම විදර්ශනාවක් වඩන්නට පුළුවන් විදර්ශනා පූර්වංගම සමතයක් වඩන්නට පුළුවන් යුගනද්ද වශයෙන් වඩන්නට පුළුවන්. එතකොට විදර්ශනා පූර්වංගම සමතය වඩන්නේ කොහොමද මෙන්න මේ විදිහට. විදර්ශනා මුල් වෙනවා කියන්නේ විරසිරීමත් ප්‍රඥා මුල් වෙනවා. හැබැයි මේ ප්‍රඥාවෙන් ඒකාග්‍රතාවය ගොඩනගනවා. එතකොට මේ ප්‍රඥාව මුල් කොටගෙන විමර්ශාව මුල් කොටගෙන ඒකාග්‍රතාවය දියුණු කරනවා. ඒ නිසා විදර්ශනා ප්‍රඥාව අවදි කරන තැනත්තාට ඒකාග්‍රතාවය ස්පර්ශ කරන්නට පුළුවන්. ඒකාග්‍රතාවය දියුණු කරන්නට පුළුවන් හරියට විදර්ශනාව වර්ධනය කළොත්. එතකොට අන්න ඒ කාරණයක් අපිට මෙතනදී මතු කරගන්නට පුළුවන්, පැහැදිලි කරගන්නට පුළුවන්. විමර්ශා සමාධි. විමසිලිමත් ප්‍රඥාවෙන් ගොඩනගන ලද සමාධිය සහ පදාන සංඛාර සමන්නාගතං. පදාන කියලා කියන්නේ ප්‍රධාන වීර්ය. ඒ ප්‍රධාන වීර්ය අවදි කරමින් ක්‍රියාත්මක කුමක් සඳහාද? අර Taman අපේක්ෂා කරන සුවිශේෂ කෞශල්‍ය ජනිත කරන්න. ඒ කෞශල්‍ය ජනිත කරන්න වීර්යෙන් ක්‍රියාත්මක වෙනවා ඒ වගේම එතන ඒකාග්‍රතාවයේ ජනිත වෙනවා. ඒ ඒකාග්‍රතාවයේ ජනිත වෙන්නේ කුමකින්ද? අර විමසිලිමත් ප්‍රඥා. අන්න එතකොට ඒ පුහුණු කරන ස්වરૂපය තමයි විමර්ශා ඉද්ධිපාද කියලා කියන්නේ. අර විශේෂ කෞශල්‍ය ගොඩනගන්නට මේ විමර්ශාව උදව් වෙන්නේ කොහොමද? වීරයෙන් සහ චිත්ත ඒකාග්‍රතාවයෙන් යුක්ත වෙන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ විභංග සූත්‍රයේදී, ඒ කියන්නේ ඉද්ධිපාද සංයුක්ත විභංග සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ කාර්ය කොහොමද කරන්නේ? ඉතිමේ විමර්ශා නච අතිලීනා භවිස්සති නච අති අග්ගහිතා භවිස්සති නච අජ්ජත්තං සංකිට්ඨා භවිස්සති නච බහිද්දා වික්කිට්ඨා භවිස්සති පච්චාපුරේ සංඤීච විහෙරති යථාපුරේ තත පච්චා යථාපච්චා තත පුරේ යත අධෝ තත උද්ධං යත උද්ධං තත අධෝ යත දිවා තත රත්තිං යත රත්තිං තත දිවා ඉති විවටේන චේතසා අපරියෝනද්දේන සප්පභාසං චිත්තං භාවේ එතකොට මේ කියන ඉද්ධිපාදයේ වඩන්න ඕන කොහොමද මෙන්න මේ විදිහෙන් උත්සාහ කළොත් තමයි ඒ කියන ඉද්ධිපාදයක් හැටියට මේ ගුණය වැඩෙන්නේ කොහොමද ඉති මේ විමර්ශා මගේ මේ විමසිලිමත් ප්‍රඥාව නච අතිලීන ලීන කියලා කියන්නේ හැකුළුණු ගතිය එතකොට අධික විදිහට හැකිලෙන්නේ නැති තත්ත්වෙන් පවත්වා ගත යුතුයි. ඊළඟට අති පග්ගහිත අතිශයින් විසිරෙන්නේ නැති තත්ත්වෙන් පවත්වා ගත යුතුයි. නච අජ්ජත්තං සංකිට්ඨා භවස ඇතුළත හැකිලෙන තත්වයටපත් නොවි පවත්වා ගන්නට නච බහිද්දා වික්කිට්ඨා බාහිර විසිරෙන ස්වභාවයටපත් නොවි පවත්වා ගත යුතුය යථා පුරේ තථා පච්චා පච්චාපුරේ සංඤීච විහෙරති. එතකොට පෙර පසු පිළිබඳ සංඥාව ඇතිව වාසය කරන්නට පුහුණු විය යුතුය. ඒ කොහොමද? යථාපුරේ තථා පච්චා යථා පච්චා තථාපුරේ. ඉන්ද්‍රිය යම්සේද පසුපසත් එලෙසම. පසුපස යම්සේද ඉන්ද්‍රියත් එලෙසම. යථා අදෝ තථා උද්ධං යථා උද්ධං තථා අදෝ. උඩ යම්සේද යටත් එලසම යට යම්සේද උඩත් එලසම යතා දිවා යතා රත්ත්‍ින් යතා රත්ත්‍ින් තතා දිවා රාත්‍රිය යම්සේද දහවලත් එලසම දහවල යම්සේද රාත්‍රියත් එලෙසම ඉති විවටේන චේතසම් මෙසේ විවෘත වූ මනසින් යුක්තව අපරියෝණද්දේන කිසිවක් එල්බ ගන්නේ නැතිව සප්පභාසං චිත්තං භාවේති ප්‍රභාමත්ව බබලන සිතක් ඒ තැනත්තා ප්‍රගුණ කරා. දැන් ඔන්න ඔය විදිහට තමයි දැන් මේ pāli වචන ටික කිව්වහම මේක එච්චර තේරෙන්නේ නැහැ ටිකක් නීරස වෙන්නපත් පුළුවන් හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ඊට පස්සේ මේ කියන වචන ටික ඊළඟට පැහැදිලි කරනවා මේ මොකක්ද මේ කියන්නේ ඒ යථාපුරේ පතාපච්චා ආදි වශයෙන් කොහොමද ඒතනත්තා මේ විමර්ශාව පුහුණු කරන්නේ කියන එක උන්වහන්සේ පැහැදිලි කරනවා කතවාච බික්කවේ අතිලීනා විමංශා. එතකොට දැන් මෙතන කිව්වා අර හැකිලෙන්නේ නැතිව අතිලීන தත්ත්වයටපත් වෙන්නේ නැතිව විමර්ශාව පැවැත්විය යුතුයි. එතකොට තමයි ඒක ඉද්ධිපාදයක් වෙන්නේ. අර නොලැබූ ධර්ම ලබන්නට සුවිශේෂ පුද්ගලයන් විසින් ස්පර්ශ කරන ඒ ඥානයන් ස්පර්ශ කරන්නට ඒ කෞශල්‍යයන් දියුණු කරන්න සමත් වෙන්නේ තමන්ගේ විමසිලිමත් ප්‍රඥාව අතිලීන නොවෙන්නට ඕනේ. එතකොට මොකද්ද අතිලීන කියන්නේ? ඊ타ත්ම ඒ කියන්නේ දැඩිසේ සැඟවුණු හැකොළුණු කියන අර්ථය. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මහණෙනි ඊතා සැඟවුණු විමර්ශාව කවරේද යත් මහණෙනි යම් විමර්ශාවක් පෝසජ්ජය සමග යෙදුනේ වේද පෝසජ්ජය කියන්නේ කුසීත බව කුසීත බව කියලා මෙතන අදහස් කරන්නේ කායික මැලි බව එතකොට කයේ අලස ගතිය. ඒක කුසිත බව ඇති වෙන කාරණා ගොඩක් තියෙනවා. කායික තෙහෙට්ටු භව, ඒ වගේම මත් මතය ඊළඟට අලස වෙන්නට හේතු වෙන යම් යම් අරමුණු මෙනෙහි කිරීම, ඇඟමැලි කැඩීම ආදී මේ එහෙම නැත්නම් ඇඟ මැලි ගතිය, ඈනුම් ඇරීම මේ වගේ කාරණා උපාදාන කරගන්නකොට ඒ තනත්තාගේ අර උදාසීන ගතිය, ඒ කියන්නේ කුසීත ගතිය වර්ධනය වෙනවා. ඒතර යම්කිසි කෙනෙකුගේ විමර්ශාව අතිශයින් සැඟවුණු තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් කායික වශයෙන් උදාසීන තත්ත්වයෙන් නම් කටයුතු කරන කුසීතව නම් කටයුතු කරන ඒ තනත්තගේ ප්‍රඥාව විවෘත වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ප්‍රඥාව, ඒ කියන්නේ විමර්ශාව කියන්නේ විමසලා විමසන ගතියනේ. හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විමසා බලන්නට පෙළඹෙන්නේ නැහැ. අර කුසීත ගතිය වැඩි වෙනවා. එතකොට ප්‍රඥාව එහෙම නැත්නම් විමසිලිමත් ගුණය කුසීත බවෙන් හැකිලෙන. එතකොට විමසිලිමත් බව නැමැති ඉද්ධිපාදයේ වඩන තැනැත්තා ඒ විමර්ශා ඉද්ධිපාදයේ වඩන තැනැත්තා උත්සාහ කරන්නට ඕන තමන්ගේ ඒ විමර්ශා ප්‍රඥාව කුසීත බවින් හැකිලෙන්නේ නැතිව පවත්වා ගන්න. මහණෙනි මේ ඊතා සැඟවුණු විමර්ශාවයයි කියලා. මහණෙනි ඊතා දැඩි කොට ගන්නා ලද විමර්ශාව කවරේද? මහණෙනි යම් විමර්ශාවක් උද්දච්චය සමග යෙදුනේ වේද? මහණෙනි මේ ඊතා දැඩි කොට ගන්නා ලද විමර්ශාව. එතකොට උද්දච්චය උද්දච්චය කියලා කියන්නේ විසුරුණු ගතිය. ඒ කියන්නේ දැන් වීරය අධික වෙනකොට සමහර වෙලාවට සිත විසිරෙනවා. එතකොට උනන්දුව වැඩිවීම නිසා සිත විසිරෙනවා. එතකොට විමසිලිමත් බව තියෙන්න ඕන. හැබැයි විමසිලිමත් බව වැඩි වුණොත් සිත විසිරෙනවා. සමව පවත්වන්නට ඕන. දැන් අර බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මම ගිලෙන්නෙත් නැතිව ඉල්පෙන්නෙත් නැතුවයි මේ ධම මේ මේ සසර තරණය කළේ කියලා. එතකොට ඒ ගිලෙනවා ඉල්පෙනවා කියලා කියන්නේ අන්තවලට යනවා. එතකොට Tamanගේ විමසිලිමත් ප්‍රඥාව උදාසීන වුණොත්, කුසීත වුණොත්, හැකුළුනොත් ඒ ඒ નિවරදිව විමසා බලන්නේ. ඒ වගේම විමසිලිමත් ගතිය වැඩි වුණොත්, වැඩිපුර උනන්දු වුණොත් එතකොට කුතුහලය. එතකොට දේවල් ඉක්මනට निराවරණය කර ගැනීමේ ඕනකම. එතකොට මනස වික්ෂිප්ත වෙනවා. දැන් සමහරුන්ට යම් යම් ඥානයන් උපදවා ගන්නට යම් යම් කරුණු අවබෝධ කර ගන්නට කලබලයි. ඒ කලබලේ අර උනන්දුව වැඩි උනන්දුව වැඩි වෙච්ච ගම සිත වික්ෂිප්ත වෙනවා එතකොට ප්‍රඥාව හරියට පිහිටන්නේ නැහැ ඒ නිසා විමර්ශා ඉද්ධිපාදේ වඩන කෙනා සමතුලිත වෙන්නට ඕනේ අර හැකුළුණු ගතියෙන් උදාසීන ගතියට එන්නෙත් නැතිව ඒ වගේම අතිශය උද්‍යෝගයෙන් තමන්ගේ මනස වික්ෂිප්ත කරගන්නෙත් නැතුව පවත්වා ගන්නට ඒතනත්තා දක්ෂ වෙන්නට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඇතුළත හැකුළුණු විමර්ශාව. ඒ කියන්නේ අජ්ජත්තං සංකිට්තා කියලා කිව්වා. ඇතුළත හැකුළුණු විමර්ශාව කවරේද? මහණෙනි යම් විමර්ශාවක් තීන මිද්දය සමග යෙදුනේ වේද? මේ ඇතුළත හැකුළුණු විමර්ශාවයයි කියලා. එතකොට අපි කිව්වා අර වඩා සැඟවුණු විමර්ශාව කියලා කියන්නේ කුසීත බවත් එක්කලා. ඒ කියන්නේ කයේ මැලි ගතියත් එක්ක. දැන් මේ කියන්නේ තීන මිද්දේ කියන්නේ චිත්තචෛසික ධර්මයන්ගේ මැලි ගතිය. චිත්තචෛසික ධර්මයන්ගේ මැලි ගතිය ආවම ඇතුළතින් උදාසීන වෙනවා. ඇතුළතින් සැඟ වෙනවා. මහණෙනි මේ ඇතුළත හැකුළුණු විමර්ශාවයයි කියලාගේ. මහණෙනි පිටත විසුණු විමර්ශාව කවරේද? මහණනි යම් විමර්ශාවක් පිටත පස්කම් ගුණ ඇරඹ අනුව විසුරුනේ අනුව විසලේ වේද මහණෙනි මේ පිටත විසුරුණු මාස. ඒතර පංචකාමයන් සම්බන්ධව මනස විසුරුනොත් ඒ තරත්තාට ප්‍රඥාව පිහිටවන්නට සමත් වෙන්නේ නැහැ. ඒතර විමසිලිමත් බව තියාගන්නට ඕන. හැබැයි ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් ගන්නා වූ මේ පංචකාම රසය පිළිබඳව වඩා මනසේ අවධානය යොමු වෙනවා. එතකොට ප්‍රඥාව පිහිටවා ගන්න බෑ. විමසිලිමත් බව පිහිටවා ගන්නට බෑ. ඇතුළත තීන මිද්දෙන් හැකොළොනත් විමසිලිමත් ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. බාහිර පංචකාම ආස්වාදයේ කෙරෙහි අවධානය යොමු වුණත් ඒතනත්තාගේ ප්‍රඥාව මනමින් පිහිටන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පෙර යම්සේනම් පසුත් එසේ පසු යම්සේනම් පෙරත් එසේයි පෙරපසු සංඥා ඇතිව වෙසේ වෙසෙන්නේ කොහොමද? දැන් අර කිව්වනේ යථාපුරේ තථාපච්චා යථාපච්චා තථාපුරේ මේ පෙරපසු සංඥාව පච්චාපුරේ සංඤීච විහෙරති. එතකොට පෙරපසු සංඥාව ඇතුව වාසය කරනවා කියලා කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරනවා. මහණෙනි මෙහි මහණව විසින් පච්චාපුරේ සංඥාව මනවින් ගන්නා ලද්දී මනවින් මෙනෙහි කරන ලද්දී මනවින් දරන ලද්දී නුවණින් මොළවට පිළිවිදුනා ලද්දී වෙයි. එතකොට ඒක තවදුරටත් පැහැදිලි කරනවා මේ ඉදිරිපස පසුපස කියලා ඉදිරිපස යම් ආකාරයකින් දකිනවද පසුපස පිළිබඳව ඒ විදිහට හොඳ අවදිමත් බවකින් විමසිලිමත් බවකින් පසු වෙන්නට එතකොට පසුපස ගැන යම්කිසි අවදිමත් විමසිලිමත් බවකින් ඉන්නවද ඉදිරිපස ගැනත් ඒ විදිහෙන් විමසිලිමත් බවකින් ඉන්නවද මොකටද මේ දැන් එහෙම නොවුනොත් අර හේතුඵල දැක්ම හරියට අවදි වෙන්නේ නැහැ මේ මේවා හේතු ප්‍රත්‍ය වශයෙන් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා හරියට පේනෙන්නට නම් හරියට දැනෙන්නට නම් ඉස්සරහා තියෙන දේවල් විතරක් දැකලා හරියන්නේ නැහැ පිටිපස්සේ දේවල් ගැනත් හැඟීම තියෙන්නට ඕන එතකොට සතිය අවදි වෙනකොට සතිය සහ සම්පජාඤ්ඤය දැන් සම්පජඤ්ඤය පිළිබඳව සතිපට්ඨාන සූත්‍රයේදී අපි කලිනුත් කතා කරලා තියෙනවා. තව ඉදිරියටත් අපි කතා කරනවා. සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සන සතිපට්ඨාන යටතේ පළමු කොටස තමයි ආනාපාන සතිය ඊළඟට ඉරියාපත ඊළඟට සම්පජඤ්ඤය. ඒතර සම්පජඤ්ඤය කියනකොට ඉදිරිය බලද්දී පසුපස බලද්දී ඊළඟට අතපය පොළවද්දී ඇසිපිය හෙලද්දී ආහාර අනුභව කරද්දී මේ හැම කරුණක් ගැන නිහඬව ඉද්දි කතා කරද්දි නිදාගනිද්දි මල මුත්‍ර පහ කරද්දි මේ හැම අවස්ථාවක් ගැනම විමසිලිමත් ගතිය යුක්ත වෙන්න. එතකොට අන්න එහෙම විමසිලිමත්ව ඉන්නකොට තමයි ඉදිරිය පසුපස කියලා වෙනසක් නැතුව ඒ හාත්පස පිළිබඳවම එක වගේ විමසිලිමත්ව Tamanට මනස පවත්වන්නට පුළුවන් වෙන්නේ. එහෙම වෙනකොට තමයි අර හේතුඵල සම්බන්ධතාවයේ අනන්‍ය ලක්ෂණ පොදු ලක්ෂණ මේවා ඊටාම ප්‍රකටව Tamanට දැනෙන්න ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි යත අදෝ තත උද්ධං යත උද්ධං තත අදෝ. ඒ කියන්නේ යම්ස යට යම්සේ නම් උඩත් එසේ නේ. උඩ යම්සේ නම් යටත් එසේය. එහෙම කියන්නේ ඇයිද? පාද තලයෙන් උඩ කෙස් මතුවෙන් යට සිවිය කෙලවර කොට ඇති නන්වැදෑරුම් අසුචියෙන් පිරුණු මේ කය ප්‍රත්‍යවේක්ෂා කරයි මේ කයෙහි කෙස් ලොම් ආදිව. ඒ කියන්නේ අත්ති මස්මින් කායේ කේසා ලෝමා නඛා දන්ත ආදී වශයෙන් අර අටික්කූල වශයෙන් දැන් සතර සතිපට්ඨානේ පැහැදිලි කළානේ කායानुපස්සනාව යටතේ පටික්කුල මනසිකාරය. අන්නේ පටික්කුල වශයෙන් තමන්ගේ පාදාන්තේ පටන් කේශාන්තේ දක්වා සමස්තය තමන් විමසා බලනවා. එතකොට එහෙම විමසා බලනකොට උඩ යම්සේද යටත් එසේමයි යට යම්සේද උඩත් එසේම ඒ හැම ඒ හාත්පසම Tamanට විවෘතව පෙනෙන්න ගන්න දැනෙන්නට ගන්න එක තනක් දෙපොලක් නෙමෙයි සමස්තය දැනෙන්නට ගන්න ඊළඟට යතා දිවා තතා රත්ති යතා රත්ති තතා දිවා එතකොට රාත්‍රී යම්සේද දහවලත් එසේමයි දහවල යම්සේද රාත්‍රියත් එසේමයි කියලා කියන්නේ කොමක්ද මහණෙනි මෙහි මහන යම් කොටස් වලින් යම් සටහන් වලින් යම් වැටහීම් වලින් දවල් විමර්ශා සමාධි පදහන සංඛාර සමන්නාගත ඉදිපාදේ වඩයිද හෙතෙමේ ඒ කොටස් වලින් ඒ සටහන් වලින් ඒ වැටහීම් වලින් රාත්‍රිය ඒ ධර්මතාවය බලන්න. ඒක දවල් කාලේ යම්සේද ඒවා පුහුණු කරන්නේ මේ ඉදිපාද ධර්මයෙන් මේ විමර්ශා ඉදිපාදේ පුහුණු කරන්නේ කොහොමද? රාත්‍රියටත් වෙනසක් නැතුව අඩුවක් නැතුව. දැන් මේ අඳුරයි එළිය නැහැ. ඒ නිසා පේන්න එහෙම එකක් නැහැ. ප්‍රඥාව මෙහෙවන්නට දවල් යම්සේ මෙහෙවනවද රාත්‍රී කාලෙත් එහෙම. රාත්‍රී යම්සේ මෙහෙවනවද දවල් කාලෙත් එහෙම. අන්න ඒ විදිහට පුහුණු කරන්නට ඒ තනත්තා සමත් වෙන්න. තොර රෑදවල් කියලා වෙනසක් නැතුව ඉදිරිපස පිටුපස කියලා වෙනසක් නැතුව උඩ යට කියලා වෙනසක් නැතුව ඇතුළ පිට කියලා වෙනසක් නැතුව මේ සමස්තය පිළිබඳව විමසිලිමත් ප්‍රඥාවෙන් කරුණු විමසා බලන්නට ඒ තැනැත්තා දක්ෂ වෙන්නට. අන්න ඒ විදිහට වැඩෙනකොට මහණෙනි කෙසේනම් මහණ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩා දෙයක් මහණෙනි මෙහි මහණ විසින් ආලෝක සංඥා මනමින් ගන්නා ලද්දේ දිවා සංඥා මනමින් පිහිටවන ලද්දේ වේද මහණනි මෙසේ මහණ විවෘත වූ හාත්පසින් බැබලුණු සිතින් බැබලුම් සහිත සිත වඩයි එතකොට ආලෝක සංඥා අර රාත්‍රී කාලයේ අන්ධකාරයයි කියලා උදාසීන වෙන්නේ නැතිව මේ දහවල් වගේම ආලෝක සංඥාව මතු කරගෙන විමසිලිමත් ප්‍රඥාව මෙහෙවන්නට සමත් විමසිලිමත් ප්‍රඥාවය රෑද දවල්ද කියලා වෙනසක් නැතුව මෙහෙවන්නට පුළුවන් වෙන්නේ රාත්‍රී කාලය කියලා අඳුරෙන් ඒතනත්තට පීඩාවක් නැහැ අර ආලෝක සංඥාවත් එක්කලා ප්‍රභාමත්ව සිත පුහුණු කරනවා එතකොට මෙන්න මේ විදිහට තමයි විමර්ශා ඉද්ධිපාදය පුහුණු කිරීම පිළිබඳව දක්වන්නේ. ඉතින් මේ කාරණා කියවනකොට මේ කාරණා පැහැදිලි කරනකොට අපිට හිතෙන්නේ වර්තමානයේ කොයි තරම් අටු තැනක ඉඳගෙනද මේ නිවන් දැකීම පිළිබඳව කල්පනා කරන්නේ ඒක හරියට මේ සල්ලි ටිකක් අරන් ගිහින් කඩෙන් මොනවා හරි ගන්නවා වගේ එහෙම නැත්නම් මේ Tamanට යම්කිසි තනතුරක් ලැබෙනා වගේ අන්නේ විදිහට ඊටාම පහසුවෙන් නිකන් ලෝකෙට පෙන්වන්න අපිට මෙහෙමක් තියනවා මෙහෙමක් කරන්න පුළුවන් වගේ ආභරණයක් වගේ පැලඳ ගන්න පුළුවන් දෙයක් හැටියට ගොඩාක් දෙනා මතු පිටින් කල්පනා කරන්නේ මේ බෝධිපාක්ෂික ධර්මවල මේ සියුම් බව හරියට තේරුම් නොගැනීම සහ පුහුණු නොකිරීම නිසා. ඒ නිසා යම්කිසි කෙනෙකුට නිවන් දකින්නට අවශ්‍ය නම් ඒ නිවන් මඟ පුහුණු කරන්නට අවශ්‍ය නම් බෝධිපාක්ෂික චතුරාර්ය සත්‍ය අවබෝධයට පක්ෂපාත වූ මේ ධර්ම පුහුණු කරන්නට ඕන ඒ ධර්ම ප්‍රගුණ කිරීම මෙහෙම අහලා විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමේ අහන්න ඕන ඊට පස්සේ නැවත නැවත කියවන්නට ඕන නැවත නැවත හිතන්න ඕන කල්පනා කරන්න ඕන සාකච්ඡා කරන්න ඕන ප්‍රශ්න මතු කරන්න ඕන එහෙමම ඉස්සෙල්ලා අපේ මනසට මේක ජීර්ණය කරගන්න පුළුවන් තත්ත්වයට එන්න ඕන දැන් මේවා කියනකොට සමහරුන්ට දැන් මම හිතන්නේ දැන් මේ වෙනකොට මේ සූන් සාකච්ඡාවට සම්බන්ධලා හිටපු අයගෙන් පස් දෙනෙක් විතරම හැලුණා තාක්ෂණික හේතු නිසා දන්නේ නැහැ. සමහර විට මේ කියන කතාව තේරෙන්නේ නැති නිසා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මේ මේ කියන කාරණා නිකන් බර වැඩි වගේ ඔළුවට දැනෙනවා. එතකොට ජීවිතේ පළවෙනි වතාවට අහන කාරණා වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙනකොට අපිට ඒවල් ආගන්තුක දේවල් වෙනවා. ඉතින් ඒ ආගන්තුක බව නැති වෙන්න අපේ මනසට මේවා වඩාම ජීර්ණය වෙන හොඳ හුරු පුරුදු පළපුරුදු දේවල් தත්ත්වයට අපි නැවත නැවත අහලා නැවත නැවත කතා කරලා නැවත නැවත සාකච්ඡා කරලා මතු කරගන්න. අන්න ඊට පස්සේ තමයි ටික ටික පුහුණු කරන්න පුළුවන්. ඉතින් පුහුණු කරන්න තව කොච්චර කාලයක් යනවද කියලා කියන්න බෑ. ඉතින් ඒ කියන්නේ අපි හැමෝටම එකම කාලයක් ගත වෙනවා කියන එක නෙමෙයි. ගිහි උනත් පැවිදි උනත් එක් එක්කෙනා සාංශාරික වශයෙන් මේවා ප්‍රගුණ කරලා තියෙන ප්‍රමාණයක් තියෙනවා. එතන ඉඳන් ඉස්සරහට යන්නයි ඕනේ. ඉතින් අපි ඉන්න තැන කොතනද කියලා අපිට ලේබල් අලවන්න අපි දඟලන්න ඕන ඉන්න තැනින් ඉදිරියට වැඩෙන්නට වඩා වඩා දැනුම ඇති කරගෙන ඒවා පිළිබඳව විමසිලිමත්ව සති සම්පජඤ්ඤය කියන්නේ සද්ධර්ම ශ්‍රවණය ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය ඊට පස්සේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති මේවා අහන්න ඕන ඊට පස්සේ නුවණින් විමසා බලන්න ඕන ඊට පස්සේ පුහුණු කරන්න පටන් ගන්න. ඉතින් අන්න එහෙම කරනකොට තමයි අපිට මේවා ප්‍රායෝගික ධර්ම හැටියට නිවන් දකින්නට බෝධිපාක්ෂික ධර්ම හැටියට උපකාර වෙන්නේ. ඉතින් අපි හිතනවා මේ කාරණා ටික ප්‍රමාණවත් කියලා ප්‍රඥාව පිළිබඳව අපි ওই බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ප්‍රඥාව අවස්ථා පහක යෙදෙනවා. එයින් එක් අවස්ථාවක් අපි අද මේ කතා කළේ ඉද්ධිපාද ධර්මයක් හැටියට විමර්ශා ඉද්ධිපාදයේ හැටියට ඒ ප්‍රඥාව කොහොමද වැඩෙන්නේ කියන කාරණා. ඉතින් අදට දේශනය මේ පමණකින් ප්‍රමාණවත් කියලා හිතනවා. අපි ප්‍රඥාවේ ඊතුරු අවස්ථා ටික ලබන සතියට කතා කරන්න පුළුවන්. එහෙනම් අද අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.